ටිකක් අඩුතක්ෂේරයක් තියෙනවා. ඒකට හේතුව මම විශ්වාස කරගෙන මම අදහන විදිහට තථාගත බුදුන් වහන්සේ දේශනා කළා කියන්නේ ආනශ පූජාවකටදී ප්‍රතිපත්ති පූජාවදී කළ ප්‍රතිපත්ති පූජාව තුළ යන්නා වූ ඒ අනුගමනය කරන්නා වූ පුද්ගලයා තමයි මගේ දරුවා හැටියට මගේ ගෝල බාලයා හැටියට මම සලකන්නේ කියලා. නමුත් උපසම්පදා කියන භික්ෂුන් වහන්සේලාට මම භික්ෂුණීන් වහන්සේලාට ප්‍රධාන තරම් දෙන්න හේතුව මොකද කියන්නේ මට පොඩි ගැටලුවක් තියෙනවා ඒ අදිසිල් රැකෙන නිසා අදිසීලේ රකින්න මෙහෙම මොහොතලා වගේම අපිත් ඒ සීලේ රකින්න ඇයි එතන තර්කනේ වෙනසක් තියෙන කියන එක මට හරි ගැටලුවක් වුණා. ඇත්තට මේකට උත්තරයක් නෑ අපිට විග්‍රහ කරන්න පුළුවන් සිල්මෑනියුරු මේනින්නාන්සලා සික්කමාන ඔබ සම්බද හතර ගොල්ලක් ඉන්නවා එම් භික්ෂුන් වහන්සේලාගේ සාමණේර ඔබ සම්බද කියලා කොටසක් ඉන්නවා මේවා මේවා වල ලංකාව වගේ රටක් ගත්තාම කොහොමද පුරුෂ ප්‍රධාන සමාජමය හැම වෙලාවෙම පුරුෂයා තමයි පාලන ශක්තිය තියාගෙන ඉන්නේ පුරුෂයා හිතනවා ඔක්කොම ස්ත්‍රීන් පාද පරිචාරිකාවන් කියලා ඔක්කොම කටයුතු කළ යුත්තන් කියන එක ඇවිල්ලා තියෙන සමාජයක් තමයි ආශා කරලා තියෙන්නේ බටහිර එහෙම එකක් නැහැ <clears throat> බටහිරේ ජොබ් එකට ඇප්ලයි කරනකොට ස්ත්‍රී පුරුෂ භාවය අහන්න තහනම් කවුරු හරි යවුවොත් නඩු දාන්න පුළුවන් එයාට අහන්න පුළුවන් සුදුසුකම් මොනවද අත්දැකීම් මොනවද කියලා ඊට පස්සේ ජොබ් එක දෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ අනුව බැලුවත් ඒත් ඔය කියන වගේ මති මතාන්තර තුන ඒගොල්ලෝ ගාව ඔය පන්ති ભેදයක් තියෙනවා. ඉතින් ඒ නිසා මනුස්ස මනසේ තියෙන මේ මාන්නේ කියන චෛත්‍යකයේ තියෙන තාක්කල් තාරාතිරම් නැති කරන්න බෑ. ඒක අපිට සමාජයෙන් අයින් කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ඒකෙන් තමයි හිත කරදර ගන්න ගතිය අඩු කරලා මේ ලෝකේ වෙනස් කරන්න නෙවෙයි මම භාවනා කරන්නේ. මම ලාභනා කරන්නේ ලෝකයාගේ මේ කුවනා ලපනා නිජකින්චනතා කියලා ලෝකයලව සාදුකාර දෙව්ව ගන්නවත් ස්තුති කර ගන්නත් නෙවෙයි. ඒක නිසා භාවනාවේදී රේරුකාණ ස්වාමීන්සේ ශාසනාවතරණ පොතේ ලියලා තියෙනවා අහසටයි සංඝයාටයි ඕන තරම් බනින්න පුළුවන්. පෑවුවත් බනිනවා වැස්සත් බනිනවා. සංඝයාටත් ඕන තරම් බනින්න පුළුවන්. ඒ සංඝයා නමක් වෙන්න හදන මනුස්සයා දැනගන්න ඕනේ. මේ මගේ තින කිහි අනන්‍යතාවය අයින් කරලා සංඝයා වුණාට පස්සේ કોઈ සංඝයා වැරද්දක් කරුවත් තමයි වග පින්නවලු. ඒ අපේ කම්පැනි එකනේ. මේ කම්පැනි කට්ටියගෙන බැලන්නේ බැලලා නැති දවසක් පත්‍රය ඇත්තෙම නැහැ. ඒකේ අනිත් පැත්ත බලපුවම භික්ෂුණීන් හෝ මිසිකමාන හෝ සිල්මෑණිවරු හෝ ගත්තාම ඒ වගේම අව탁සේරුවක් තියෙන බව ඒක ප්‍රසිද්ධ කාරණාවක් විය යුත්තක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒ බුදුම පඬිස්සාංශය අහනවා. ඉතින් ඒක බව Taman දන්නකම මට අපි පාට බෑපෝ අපිට එහෙම සිව්පස්ස උපස්ථානිකුත් නැහැ, කවුරු සරුවකුත් නැහැ. ඒක ආනාපානේ භාවනා කරන්න බාධායිද කියලා අහනවා. දසවනස එහෙම භාවනාවට නම් අඩපාඩුවක් නැහැ මම කියන්නේ ඒකම තමයි බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙන මහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරගෙන පටිපටි පූජාවට මම තැන් දීලා කටපහම දෙපිලා තමයි මෝසගේ ගෝලෙ හැටියට සලකන්න කියලා තන්නේ. එතකොට අන්න එතන අදිශීලී අපිට දොස් කියලා නෑනේ. බුදුරජාණන්සේ කියන්නේ බුදුරජාණන්සේගේ ගෝලියෝ කියාගෙන ඉන්න කට්ටිය. ඉතින් මං කියන්නේ දැන දැන පව් කරන යක්කුණ තමයි බෞද්ධයයි කියන්නේ. අනිකන් වල පව්පින් නෑ. හොඳට මතක තියාගන්න. යම් කිසි කෙනෙක් පව්පින් පිළි අරගෙනත් 100 100ක් පින් කරනවා වෙනකොට පව්පින් දෙකම කරන අමනේ ඉන්න බෞද්ධයෝ කියලා නමක් තියෙනවා. අනික අංග වල පව් වෙන්නේ නැහැ. මේකේ විතරයි පව් තියෙන්නේ දැන දැනත් පව් කරන එකක් වුණා තමයි බෞද්ධයෝ කියන්නේ. ගොඩ ආපු කට්ටියට ආර්යයන් වහන්සේලා කියන කියනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන මේ මත මේවා විනාශ කරන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් ඒකේ වෙන නපුරු බලපෑම අයින් කරලා අහස වගේ නැත්නම් සංඝයා වගේ අපි ඉන්නේ බැනුම් අහන පැත්තේ. අපේ කම්පැනි එක කවුරු වැරද්දා කරොත් අපි බැනුම් අහන්න ඕන. මේ මේ පිටක ඥානසී ආමතුරු ඉතින් දැඩිසේ මේ කටයුතු කරපු කෙනෙක් මේ ඉතින් ආරියරත්න මහත්තයා හිටියට මහත්තයා ගිහිල්ලා කියනවා මොකද්ද ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේලා මේ ලොකු අහම්තුරුලා හිටියට පොඩි අහම්තුරු මේ ඉහිල්පද කඩනවා අර ඊට පස්සේ මොනව කරන්නද මහත්තයා අපි ඉතින් කම්පැනි කට්ටියනේ ඉතින් කොනවා ගෙනුවත් ඉතින් ඕක කියන එක තමයි තියෙන්නේ ඉතින් මගේ වැරද්දක් තමයි ඒක. ඒ වගේ බැනුම් අහන පැත්තට යන්නේ එක මට නම් නිකන් ජොලියක් එකේ තියෙනවා. කොහොම ගෙනුවොත් බණිනවනේ. එච්චරයි. ඒක ඒක බලන්න ඕනේ මට මේ සිල් රකින්න බාධාවත්ද, සද්ධාවට බාධාවත්ද, මගේ සතියට බාධා ඇත්තටම කියනවනම් ඒක සතියට ලොකු ධෛර්යයක්. අපේ සීලයට ලොකු ධෛර්යයක්, අපේ සද්ධාවට ලොකු ධෛර්යයක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි අතපල්ලෙන් වැටිච්ච જાතියක්. එහෙම නැත්නම් අව탁සීරු ලක්විච්ච જાතියක්. මුදෙන් අපිට අතර දුන්නේ පාත්‍රේනේ. මුදෙන් නැන්සේ ලොකු සාහනයන් සිනකොට කියනවා මේ බුදුහාමුදුරුව අපිට දීලා තියෙන මේ හිඟනකම පුදුමාකාර හිඟන ගතියක් කියලා. පිටු සිඟා වඩිනවා කියලා කියන හිඟා වඩිනවා කියන කීලා අපිට හිතෙන්නේවත් නැහැ. මිනිස්සු පාරේ දාහන දීලා වඳිනවනේ. වෙන හිඟන්නේකට ගන්න දුන්නාම ඵලයන් කියනවනේ. දැන් මේක එහෙම නෙවෙයි. අනේ තව ටිකක් ගන්න තව ටිකක් ගන්න කියලා දීලා වඳින හිඟනකමක් බුදුහාමුදුරුව අපිට දීලා තියෙනවා. ඉතින් අපි මේ හිඟනකම ගැන කිසි කනගාටුවක් නැහැ අපේ. අපිට මේ නම්බුකාර ගෙදර ආව නම්බුකෙද කොයි එකටද පින්න පාත යනවා පින්න පාත කියලා පස්සේ දුන්නේ නැහැ නේ මොනවාක්වත් හොඳයි දුන්නනේ හොඳයි මුද්‍රණාසේ කියලා තියෙන්නේ මේ රුක්ඛංග ප්‍රතිවර්තති අලද්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමීති ලැබුණොත් පින්න පාතේ හොඳයි නොලැබුණා සුන්දරයි අපිට මේ මේක දීපං කියන්න බෑනේ පින්න පාතේ නොලැබුණාට පස්සේ ඒක ඇතුලින් අච්චම්බන්තේ කිව්වනම් ස්වාමීන් වහන්සේ මේකේ ඉක්මවල යන්න අද මුකුත් නැහැ කියලා කොච්චර සතුටක්ද කියලා බලන්න. ඒ මොකද අපේ එංගනකම නිසා. එපමණ ඔය අහවල් කුලෙන් අපේ පින්නපාතේ දී යුතුයි. මෙතනින් බුරියානි දෙන්න ඕන, මෙතන ඉන්දියාප්පන් දෙන්න ඕන කියලා ගියොත් නොලැබුණොත් දුකක්. දැන් නෑ මේක දුන්නත් සපයි, නොදුන්නත් සපයි. එනිසා මේ හිඟනකම, මේ අපිට කොනහන ගතිය ගැන ශෝකනම් කියවන්න බෝධිචර්යාවතාරයේ 9 වෙනි පරිච්ඡේදය. මේකදී කියලා තියෙනවා මේ වසුබන්දු පහදයෝ මම දැන් මට තේරෙනවා මේ මිත්‍යා දෘෂ්ටි වල තියෙන පව් වල අකුසලයේ නරක. ඉතින් මං අද ඉඳලා හිතා ගන්නවා හිත හිතාමතා ඊට පස්සේ මම පවක් කරන්නේ. ලදලද වෙලාවේ මම එළඹ වාසය කරනවා. නමුත් මට සැකයි මෙමෙ මම කරලා මම මෙතෙක් කරව පව් වලට වන්දිගෙවන්න මට කොච්චර ආත්ම ගණක් ඉන්න වේවිද කියලා. අපි සංසාරේ ගොඩාක් දැන දැන පව් කරලා තියෙනවා. නමුත් මං ඉක්මනට නිවන් දකින්න ඕන නම් මම අර වන්දි ඉක්මනට ගෙවන්න ඕනේ. මම කරවපුවට ඒ නිසා කියලා තන කවුරු හරි කුණු කෙලවිසි කරනවා නම් මගේ මූණට වැටේවා. කවුරු හරි බනිනවා නම් මට බනිනවා. කවුරු හරි පහරතු ගාලා කුණු විසි කරනවා නම් මගේ ඔළුවට වැටේවා. කවුරු අස්චාන අත්තාන යෝජනාවක් කරනවා අනේ මාව ඒකට තේරේවා. ඒකල මේ වෙන්න තියෙන පෞ ටික සේරම මට ගෙවම් කරන්න ලැබේවා නැත්නම් මට ගොඩේට බෑ. එතකොට පේනවා ඒකට කියන පාපොච්චාරණය කියලා. ඒ පාපොච්චාරණය පෙන්නනවා අපි සංසාරේ කරපුවා තමයි අපිට ලැබෙන්නේ. අපිට ආසන්න හේතුවක් පේන්නේ නැහැ ඕකට. ආසන්න හේතුවනේ මුල් බෑගත්ත දෙයක්. ඒක සංසාර රෝගයක්, කර්ම දෝෂයක්. දැන් කරන තියෙන අලුතෙන් කර්ම රැස් කරන්න එපා. මේකෙන් ආයේ ද්වේෂීත් ඇති කරන්න එපා. කාගවත් දෝෂයක් ගන්න එපා. මේක මට බෙදාගත්ත පරිප්පුවක් තියෙන්නේ. දැන් කාපන් මේක වාසියට ගන්නවා. මොකද අපි දැනටමත් ප්‍රකාශිතයි. අපිට කියලා යමක් නැහැ. අපි දින දෙකක් කාලා ජීවත් වෙන જાතියක්. ඒක අවබෝධ වෙන අප සමන්හංශ මෙතන සමස්ත පොඩිට මම මේ පොත කතා කරේ. මේ එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා සමන්හංශ මට. දැන් මෙයා වැඩසටහනට සහභාගී වුණු දවසේ ඉඳලම මේ දක්වාම අපි ශ්‍රවණක් පරිසර කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ. ඒ අතරතුරේදී අඩපාඩු තියෙනවා බැලලා කිව්වට මම නෑනේ සෝනස. අපි ඒකනේ මේ එක වහලයට ඉන්නේ. එතකොට මේ මට දැනෙනවා මෙතනදී අපි එකක චරිතවල හිතේ තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ තාර්කික චරිත තියෙනවා. බුද්ධ චරිත තියෙනවා මේ කාම දේශ මතට ඒ ආකාරයෙන් චරිත බලනකොට එක එක්කෙනාට අදාළ වෙන විදිහට මේ මම දක්ිනවා මෙතනදී වැඩසටහන ආරම්භ කරනකොට මෛත්‍රී භාවනාවක් හෝ බුද්ධ ධනසති භාවනාවක් කියලා වැඩසටහන් පටන් ගන්නවනේ හරියම හොඳයි හරියම සාන්තයි වගේ කියලා. ඒක මම දකිනවා ඒක. අනිත් එක තමයි මේ අපි සියල්ල ගෙදරින් අතහැරලා ඉන්න ඉන්න ස්වාමීන් වහන්සේ අඹදරුවෝ ස්වාමීන් පුරුෂයා දරුවෝ මේ ගැවුර ඉඩකඩ සියල්ලක්ම අතහැරලා ඇවිල්ලා කෙනෙක්ගේ වැඳුම් පිටුම් ලබන්න උපසත්කාර ලබන්න පරිසර ලබන්න බෞද්ධ පෝෂණය කරන්න නෙවෙයි ඇවිල්ලා තියෙන කියන හොඳ මනෝමට අවබෝධ වෙනවා. එහෙම ඇවිල්ලා තියෙන අතරතුරදී මේ මොහොනින් මහන්සලාට මෙන්න මේ අවස්ථාවකදී මේ වගේ වැඩසටහනක් කරන අවස්ථාවකදීවත් ගිහියන් විසින් යම්කිසි වැඳුම් පුදා ගන්න චේතනාවෙන් නෙවෙයි එතන පිළිවෙලක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගිහය කළ යුතු පුදේට පුදන්න අවස්ථාවක් තියෙනවා. ඒ හරියම කෙරෙන අය කියන අඩුව මම දකිනවා. මම බොහොම සතුටු වෙනවා ඒකට. අපි ඔක්කොම යෝගාවචර. නිසන්වනේ විතරක් තියලා තියෙනවා. කිසිම වෙලාවක පැවිද්දන්ගේ වැඩිහිටිකම සලකන්න එපා. පින්න පාත වඩින්න අපි පාත්‍ර ශාලාවට ආවොත් ලොකු හමුදුර ආවේ නැහැ කියලා පමා වෙන්න එපා. ඊගාව එකන කරන්න. මොන්නම විදියකින්වත් ආරාතිරම් පෙන්වන්න එපා. නිකම්ම පුළුවන් නම් වැඩෙන්න යෝගාවතර කියන නමට. ඒක හරි අමාරුයි. මේ ඒ නිසා කටින පිංකම්වත් කියන්නේ මොනම පිංකමක්වත් කරන්නේ මොකද පිංකම් කරන්නේම අඳුරහැරයට තමයි. පුරාජේරුට. මොකක්වත්ම කරන්නේ. පුළුවන් නම් ගංගානංගගේ වැලියට එක්කලා හිටපන්. පුළුවන් නම් මහලි මහා මොහොතේ වතුර බින්දුවක් වෙනවා. ඒක මොනම විදිහින්වත් අනික් වතුර බින්දුවත් එක්ක වෙනසක් නැහැ. අපි ඒක මේ මේ බුදුහාමරෝ පනෝපු විනය නීති එහෙම නැත්නම් ඒ හයරාකී එක එහෙම නැත්නම් ඕඩර් එක ගන්නව නෙවෙයි. එක එකන පවර ගන්නවා. එක එකන අධිෂ්ඨාන කරනවා. මොනම හේතුවක් නිසාවත් අපි දෙන්නේ වෙනසක් නැහැ. ආන ඒක එනකොට පේනවා. ඒක හැම පද්ධතියකම කරන්න බෑ. හැම තැනකම කරලා තියෙන තාරාතිරම් වෙන් කරගෙන එක එක නම් කුටි කඩාගෙන. මේක නෑ කවුරු ආවත් උඩහා දානශාලාවට ගියාම ඒ භික්ෂුන් වහන්සේලා බෙදා ගන්න මේසෙමයි උපාසකයන්ටත් බෙදා ගන්න සාමාන්‍යයන්ටත් බෙදා ගන්න. අනිත්‍යංග වල භික්ෂුන් කියලා වෙනම මේසයක් තියෙනවා සාමාන්‍ය කියලා වෙනම මේසයක් තියෙනවා ගියත් අන්න දෙන්නේ අපි කියලා තියන්නේ නැහැ. ඒ සාමාන්‍යයන්ටත් දැනගන්න ඕනේ මෙයා භික්ෂුවක් කියලා ආවොත් පිළිගන්නන්න. එහෙම නැහැනේ තමයි බෙදාගෙන අයින් වෙන්නේ. මෙන්න මේ විදිහට ඒ ඔක්කොගෙම අපි මහායාන, හීනයාන, අරනිකාය මේනිකාය නැතුව තවත් අඩු කරන්න පුළුවන් නම් ඔක්කොමල සම කරන්න පුළුවන් නම් මම හිතුවේ ඒක නිස්සාරණ වනේ පමණක්ම තියෙන වෙන කිසිම තැනක නැති ගුණයක්. ඒ ගැන මම ආඩම්බර පුළුවන් නම් ගිහිල්ලා හැම තැනකදීම ගංගානංගගේ වැලියටයක් වෙන්න බලන්න. පුළුවන් නම් මහමුදේ වතුර බින්දුවක් වෙන්න බලන්න. මම කිසිම හේතුවක් නිසා තව කෙනෙකුට වෙනසක් නැහැ. තියෙනවා නම් ඒක මගේ මාන්නේ, අවමානය හෝ අදිමානය. එහෙම සලකන සමාජයකට යනවනම් ඒ සමාජයේ තියෙන මාන්නක්කාරකමට අපි සලකන එකක් තියෙන්නේ. ගියාට පස්සේ බලන්න කලයක් අස්සේ හුණගක් ගියාට පස්සේ ඒ කැලේට කරන්න තියෙන සියලු සේවාවල් කරාට හුණග ගිය ලකුණක් නැහැ. හමුදාවකට එහෙම යන්න බෑ. අමුදාව යනකොට කැලේ කපාගෙන ජරා කරගෙන යන්නේ. අපේ භාවනාව යන්න ඕන, Brahmacharya යන්න ඕන කැලයක් මැදින්ගේ හුලඟක් වගේ. ලොකු ගහක් තියනවනම් වටෙන් දාන්න, පොඩි ගහක් තියනවනම් නමා ගන්න, ගලක් තියනවනම් වටෙන් දාන්න, ගිහිල්ලා කැලේ සුද්ධ කරාට කැලේට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ගිය පාරේ හුලඟක්වත් නැහැ. ආකාශයේ පදන් නැති කිව්වා වගේ ගිය ආකාශයේ අපි යන පාරේ හුලඟක්වත් නැහැ. කවුරුත් එකයි. බුදුචානන් වහන්සේ දේශනා කළා තියෙනවා භාවනා කරන වෙලාවේදී මං ආවයි කියලාවත් නැගිටින්න එපා. අද බුදුහාමුදුරු එන්න ඕනේ ඔය පින්කම් පොළවල් වල කරන පිස්සු කෙලි දිහා බලනකොට ඒක එකන පිට කතා ගන්න තියෙන එක බුදුරජාණන් වහන්සේ අද අඩිය තියෙන එකක් නෑ මෙහෙට ආවොත්. කියවන්න බලංගොඩ අන්තිමයිත්‍ය හාමුදුරන්ගේ අනේ බුදු හිමිනේ නොවැඩිනු මැන කියලා ලිපියක් ලිව්වා 1956. අද මේ ආගම විසින් තමන් උසස් කරලා පිටියේ උත්තම් පුදන්න කියලා මම ලොක්ක වෙන්න ආවා. ඉදියුත්තම් පුදයි. ඒ පුදන්න තීන්දුව කරපු දෙය මම ඉල්ලන්නේ ඉල්ලුවොත් ඒක තමයි විපස්සනායි කුඩුම්බේලකින් කටදාන. කුඩුම්බී ගාවිම කඩලා විසිකරනවා.